ඒක මේ සක්මනේදී අඩුපාඩුවක් නෙවෙයි ඒක සක්මනේ ආවෙන්ක ලක්ෂණයක්. ඒ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. නමුත් මේ දෙක එකතු වීමෙන් ලැබෙන ඵලය උගාක් වලට සාධනීයයි. උගාක් වලට භවනා ජීවිතයක් උනන්දු කරන සුළුයි. ඒ නිසා සක්මන සාපරියංක දෙකම සම අධ්‍යයකින් කරගෙන යන්න කියනවා.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 ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා යෙදීමේදී ටික වේලාවකින් හුස්ම නදණීයයි. ඒ අවස්ථාවට එන තෙක් කාලය තුළදී අංක 1 හුස්ම 2 ඒ හුස්ම ශරීරයේ දැනෙන කම්පන චංචලවත් වීම ආදිය 3 ඒට දැනෙන අරමුණු කනට ඇහෙන ශබ්ද ආදිය මෙනෙහි කරන්නේ කෙසේද?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 මෙනෙහි කරන්නේ සම්මුති වශයෙන් වම දකුණු වශයෙන් පවනයි. අතිකල් ස්වාමීන් වහන්සේ කරුණාකර මේ ප්‍රශ්නේ පිළිතුරු ලැබෙනම් ඉතා හොඳයි. භාවනා කරන්න පටන් ගත් විට හිතට එන විතර්ක නිසා හිත එකතන කිරීමට අසීවි. විශේෂයෙන් අනික් අයගෙන් මට වුණු වැරදි ඉඟට හිතට එනවා.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 ඉතින් අමාරුයි අර ඒ පුද්ගලයාත් එක්ක තියෙන තරහා එහෙම නැත්නම් ආවේග වශයෙන් බැඳුනොත් අමාරුයි. මොන ධර්ම වශයෙන් කියන්න තියෙන්නේ ඒ ජීව නාම රූප ගැන මේ දැන් කල්පනා කරනවා කියලා කියන්නේ ඇහැලේපොළගේ වැරද්ද මැද්දුම් බණ්ඩයෙන් ගන්න හදන එක. දෙක ඒ හිතට එන දේ තමයි චේතනා කරලා ගත් එකක් නෙවෙයි නම් දේශම වැඩේ තමයි ඒක මම නෙවෙයි කියන එක.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 ඒ නිසා පිරිසිදු මනසක් ප්‍රසන්න මනසක් වර්තමාන මනසක් කියන එක මනසට නුහුරු තැනක් වෙලා ඒ තරම් කෙලස් එක්ක ඇසුරු කරලා කරලා කරලා මේ කච්චල් වෙලා තියෙනවා. ඒ නිසා අඩු ගන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක මරණ මොහොතදී අපිට කිසිම පාලනයක් කරගන්න බෑ. ලෙඩ වෙච්ච වෙලාවක පාලනයක් කරගන්න බෑ. වයසට ගියහම පාලනයක් කරගන්න බෑ. දැන් අඩු ගන්න පාලනයක් කරගන්න බැරි බවවත් දන්නේ එක ලොකු දෙයක් කියලා අර විදිහට උපක්‍රමය මේ තර්ක මේ අන්වේ ඥානෙ පාවිච්චි කරලා ඇහැලේ පොලකේ වැරදි මැදුම් බණ්ඩයන් ගන්න යන්නත් එපා.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 උදාහරණයක් වශයෙන් කියනොනම් ඇහෙන් රූප බැලීම කියන සංසිද්ධිය, කනෙන් ශබ්ද ඇහිීම කියන සංසිද්ධිය, නීවරණ මතුවීම, බොජ්ජංග ධර්ම කියන හොඳ පැත්ත මතුවීම කියලා අර කායන පස්සන, වේදනා පස්සන, චිත්තාන පස්සනට අහු වෙන්නේ නැති ඔක්කොම ඉංග්‍රීසියෙන් දානවා කියන්නේ සන්ඩ්‍රි අයිටම්ස් කියලා. ඉතුරු ටික ඔක්කොම එකතු කරලා එක පොදියට දානවනේ ඒක තමයි ධම්මානුපස්සනා කියලා කියන්නේ.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 සීලය ගැන හොඳ විස්තර තියෙනවා දීඝනිකායේ. මජ්ක්‍ධිමනිකායේ තියෙනවා භාවනාවට සම්බන්ධ ප්‍රපංච සම්බන්ධ ධර්ම කොටස් අංගුත්තර නිකාය සංගුත්තර නිකායත් තියෙන්නේ සංයුක්ත කොටස්. කුද්දක නිකාය තමයි සුත්ත නිපාතයේ උදාන පාළිය, ඉතිඋත්තක පාළි වගේ හරීම රස කොටස් ටික. මාළුවක දාන උමලකට කෑසික වගේ ඒක තමයි තියෙන්නේ.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 හිසද නිදිමත සැදුණු අවස්ථාවකට ලෙස කඩා වැටේ. වෙලා හෝ අලට සිදුවන ක්‍රියා පිළිබඳ වැටීමක් නැත. මේ භාවනාවේ අවස්ථාවක් නම් මේ හඳුන්වන්නේ කෙසේද? එසේනම් මෙමන් අවස්ථාන මගහැරි විතුනම් මෙවන් අවස්ථා මගහැරි විතුනම් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. මම හිතන්නේ මේ දවස් තුනේම ධර්ම දේශනාවලදී අපි පුළුවන් තරම් උත්සාහ කරා දන්නා දේට සාපේක්ෂව නොදන්නා දේ ඉගෙන ගන්න කියන පාඩම. දන්නා දේ හොඳටම ප්‍රමාණ කරලා සීමා කරලා ඉගෙන ගත්තට පස්සේ අපිට වෙනවා දන්නා දේ මුළු චිත්‍රය සම්පූර්ණ කරන්නේ නොදන්න විශාල පදාසයක් ඉතුරු වෙනවා.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 කිසිම දෙයක ගැටුමක් නැහැ අනාකූල ප්‍රවාහයක් තියෙන්නේ. අන්න ඒකට අවදි වෙච්ච දවසේ තමයි පුද්ගලයා භාවනාවට සුදුස්සෙක්. ඒව නැත්නම් විපස්සනාවට සල්ලං වීම කරන්නේ. එතෙන් තමයි ඒ නිසා මේක ලොකු කඩයිමක්. මෙතන ගෙනියන්න පුළුවන්. නමුත් මේක පිළිබඳව සම්මාදිට්‍ය පහල කිරීම, මේක හරියක බව තේරුම් ගැනීම, මේක අපේ හැබෑ නිවහන ගැන ඔප්පු කිරීම කියන එක ඒක ලේසි නැහැ.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 කල යුත්තේ මේ தත්තට හිත ගෙනියලා ඒකට අවදි වෙන එකයි. එසා එකම ක්‍රමයයි තියෙන්නේ මේකට ලෑස්තිලා යන්නේ. මේකට යන්නේ එක සැරේ නෙවෙයි ක්‍රමයෙන් ක්‍රමයෙන් මෙතෙන් යනකොට මේ යන්න හදන මෙතෙන් තමයි මම ඒක පිළිබඳව වෙනතට වඩා සතියෙන් අවදියෙන් මේක බලන්න ඕනේ කියලා තාමත්ම වෙනතට වඩා සුපචිත්තිත සතියකින් ගියොත් මේකට ගිහිල්ලා කැමැති වෙලාවක් කියන වචන පාවිච්චි කරන්න බෑ තමන්ගේ රුචිය අනුව කාලයක් ගත කරලා එන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා ඉතින් ඒක මේ ආධුනිකයට ලොකු භාවනා අත්දැකීමක් වෙනවා.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 Taman කොටු වුණා, තනු වුණා වගේ පේන්නේ. නමුත් මේක භාවනාවේදී ඊටා තීර්ණාත්මක වැදගත් අවස්ථාවක් බව මතක් කරන් තියෙනවා. ඊකාවට කියනවා පස්සම්බය කාය සංකාරයෙන් කීවිත මින් අදහස් කරන්නේ ආස්වාද ප්‍රසව සම්බන්ධයේ රූප ධර්ම නැතිවීමද මේ අවස්ථාව විඥාන සසු කරගත් පිටක රූප ධර්මයක් නැතුව නාම ධර්මයක් වන විඥානේ පවතින්නේ කෙසේද අර ප්‍රශ්නම වලිගය වගේ තමයි මේ කියන්නේ. පස්සම්බය කාය සංකාරං මේ වචන මහා ප්‍රාණ අල්ප ප්‍රාණ ලියවලා තියෙනකොට බොහොම වැරදියට ලියලා තියෙන්නේ මම හිතනවා අදහස් කරන්නේ මේකයි කියලා. ඉන් අදහස් කරන්නේ ආස්වාස් ප්‍රසවාස සම්බන්ධයේ රූප ධර්ම නැතිවීමද. මේක කියන්නේ මෙහෙමයි රූප ධර්මයාගේ කම්පණිය නැතිලා යනවා රූප ධර්ම හිටිනවා.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 ඒ නිසා මැද මොහොතේ රැළ ගණන් කරන්න බෑ. අනන්ත අප්‍රමාණ රැළි ගණනක් තියෙනවා. ඉතින් ඒකෙදි ගණන් කරන්න උත්සාහ කරන්නත් බෑ බෑ. මොකද ඒක ගැඹුරයි. ඒක දිගින් බලනලා සිටියට යනකොට කිසිම රැළක් පේන්නේ නැහැ. තන්නේ කර ඉර තියෙනවා. එතකොට එතන රැළ නැහැ කියලායි අපි කියන්නේ.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 ඉතින් පුත්‍රජානංශ මේ සතිපට්ඨානයෙන් කරන්නේ රූප ධර්ම පිළිබඳව මේ සංසිඳීම පුළුවන්තරම් නැහැ කියන මට්ටමට ගෙනියලා ඊට පස්සේ විඥාණය මේ කියන චේතනා මත ආහාර ලබන හැටි යාට පේරු කරලා දෙනවා. චේතනාවකුත් ඇති විඥාණයට කොක්ක ගහගෙන ඉන්නේ. ප්‍රකල්පනාවකුත් ඇති අනුසයක් ඇති ඒ නිසා කියන පුළුවන් තරම් කාය ධර්ම සංසිඳුණාට පස්සේ කිසිම චේතනාවක් කිසිම ප්‍රාර්ථනාවක් කිසිම අපේක්ෂාවක් අදිෂ්ඨානයක් නැති කිරීමෙන් විඥාණයට ආහාර දෙව නැතර කරන්නේ ඒ වගේම කිසිම ප්‍රකල්පනාවක් නැතිව සැලසුම් කිරීම අනාගත සිහින එව්වත් නැතර කළ බලන්නේ කියන විඥාණය.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 මෙසේ සිටුවට නිදිමතක් නොතිබිය හැකි අවස්ථාවක පවා කිසිවක් නොදැනී සිට නිදා වැටුනේදයි නොදැනී නැවති අවදි වේ. මේ බොහෝ වාර ගන්නක් සිදුවේ කරුණාක්‍රමයේ தත්ත්වේ පහදා දෙන්න. හිතට එන අරමුණ මෙනෙහි නොකිරීම හරියද හිතට වැඩියෙන් අරමුණු එන්න පටන් ගත්තොත් කුමක් කළ යුතුද?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 ආපහු එනකොට ගැස්සිලා මතක් වෙනවා. ආයෙසරක් යනවා ආයෙ එනකොට ගැස්සිලා මතක් වෙනවා. ඒක වෙනකොට බයසක ඇරලා මේක වෙනවා නම් අවසානයක් පේන තැනක පටන් ගන්නවත් තියෙනෝනේ. අන්නේ පටන් ගන්න තැන හරියට නිින්ද යන තැන බලන් ඉන්නවා වගේ සීනත් වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහලා නිදිය සී නැති වේග නැන හැටි බලන්න වගේ මේක වශී කරන්න පටන් අරගත්තොත් බොහෝම සියුම් සමාධියකට නැත්නම් බොහෝම සියුම් මේ සතියකට දොර ඇරෙනවා.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 නමුත් මේ වැඩේ කරලා පුරුදු කරපු කෙනාට ඒක කරන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වට මේ ලෝකේ මේ වෙනකන් ඒ අත්දැකපු හුඟ දෙනෙක් මරණය heart attack ඉන්ජෙක්ෂන් ගහලා සීනති කරුවට ඒක දැකලා අත්දැකපු ඇත්තෝ කියලා තියෙනවා. ඔක්කොම භවනා කාටවත් නෙවෙයි බුද්ධහන් කාටවත් නෙවෙයි. සමහරව අත්දැකලා තියෙනවා. මේ ළඟදී සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි ඔය නියුරෝ නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් Mind and the Life organization එකේ එයාට මේ පුරුදු කරලා තියෙනවා මේ ඉලෙක් කාපුවාම නැත්නම් පරිශන සඳහා භාවනා යෝගී කාපුවාම ඔක්කොම ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා රූප බලනකොට මොන මොන වේව්ස් ද යන්නේ ශබ්ද අහනකොට මොන මොන වේව්ස් ද යන්නේ නිදිනකොට කොහොමද කියලා ඔක්කොම ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන්.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 ස්වයංව තමන්ම ප්‍රභාසර වූ අන්තලික්කේ කණාමැතිරි වගේ හැසිරෙන්න පුළුවන් ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙලා තියෙන. ඒ කවුරක්වත් දන්නේ නැහැ මෙයා මෙහෙම මෙයාමයි දන්නේ නැහැ. ඉස්ලාම ඇතුනේ එහෙමයි කියලායි ඔය සත්‍වසුරීකමන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ඊපස්සේ තමයි මේ මිනිස්සු මේ පොළව ආශ්‍රය කරන හැසිරුණාට පොළවෙන් කිසිම දෙයක් අරගන්නේ නැහැ. හැබැයි පොළොවට තිබිලා තියෙන මේ වෙලාවේ මේ හොන්තම මේ අයිස්ක්‍රීම් එකක්. රටේටම තිබිලා තියෙන අයිස්ක්‍රීම් එකක් ආරය විදින ගමන් ඒකට ඉදලා කට ගාලා ඒක ගාලා වැළුවා. දේව කාලා බලනකොට ඒක රස නිසා කන්න පටන් අරගත්තලු කන්න කන්න කන්න ශරීරේ බර වෙන්න පටන් ගත්තා.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 ඒක කොලෙත් කන්න පුළුවන්, නැටක් කන්න පුළුවන්, මුලක් කන්න පුළුවන්, සේරම කන්න පුළුවන්. ඒක වැවෙනවා. ඊට පස්සේ ඒක කන්න පටන් ගන්නවා. ඒක කන්න ගියාට පස්සේ පොළොවට හොඳටම බැඳිලා තියෙනවා. පොළොවම ආහාර කරනවා. ඒකේ වරුණාට පස්සේ ඇවිල්ලා තිනවා හැල් මේ වී જાතියක් ඒකේ මේ පොත්ත නැති වී.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 ඉතින් ඒක යනකොට අපිට වෙන්නේ අපේ අයිතිවාසිකම් නැති වෙනවා, මගේ බෞද්ධලිකත්වය නැති වෙනවා, මගේ රුචි අරුචිකම් නැති වෙනවා, මගේ මේ ඔක්කොම ටික නැති වෙනවා කියන්නේ. ඉතින් බුදු ජානක කියන මේවා තියෙනකම් කවදාකවත් විමුක්තියක් නැහැ. ඒ නිසා පරිශන මට්ටමේ වගේ වෙනකොට පුහුණු කරන්නේ පුහුණු කරලා එතෙන්ට යන්න එතනදී කිසිම ආදායම් බද්ධකට අහු වෙන්නේ නැහැ මේන්ටනන්ස් ඇත්තෙත් නැහැ කොට කොටු වැඩ කටවල ගිහිල්ලකොත් ඇත්තෙත් නැහැ පොදු يعني කාල් මාක්ස් කියන විදිහට සමාජවාදී ලෝකයක් තියෙනවා වස්තු සේවන සියල්ලගේම ඔක්කොම ශවදරයි ගාගෙන ඉන්න පුළුවන් ඉදාට අම්මලා තාත්තලා අංගලමල ඔක්කොම සහෝදරයෝ තමයි ඉදාට එතකොට දැනෙන මේ බූදලේ කැප කරන්න දෙන්නේ. ඒකට තමයි මෙතන ප්‍රශ්න. භාවනා කිරීමේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අර මෙතෙක් හම්බ කරපු දේවල් ගෙවල දාන්න වෙනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා මේක නිකන් ඇඟෙන් ඇටයක් කරන් දාන්නා වගේ. ටික ටික ටික ටික බණත් අහන ගමන් භාවනාත් කරන ගමන් තකතිරුකමක් කරන ගමන්.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 ඊට පස්සේ ගිහිල්ලා ඒකේ වාසිය පරියන්කිට ගන්න එක තමයි සාමාන්‍ය උපදේශය. නමුත් මේ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ ඔසවනවා යවනවා තබනවා කියන එක හොඳට ක්‍රියාකාරකම් පැහැදිලි නම් ඒකට බලපාන චේතනා පිළිබඳව අවදිමත් වෙන්න කියනවා ඔසවන්න හිතන එක ඔසවන ක්‍රියාව.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 මම නැවතත් කියනවා කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ චිත්ත සංස්කාර කියලා කියන්නේ වේදනා චෛතසිකේ සහ සංඥා චෛතසිකේ. ගරු ආනාපාන සති භාවනාදී මුලදී ධාතු ගුණ දැනී යන්නේ විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබියදී යයිද පසුව ධාතු ගුණ ගැඹුරට දැනෙන්නේ විඥානයේ අනිත්‍ය ප්‍රතිපදති පියයිද කීම නිවැරදිද? ඇත්තටම කියනවා නම් ධාතු ගුණේ තමයි ඒ කියන්නේ මේ මහා භූතයන් පිළිබඳව අවබෝධයේදී තමයි මහා භූතයන් දක්වා යනකම්ම සම්මුතිය තියෙන හිත. එතකොට හිත මේ නාසිකාග්‍රේ වැටෙනවා. ඇතුළේ නෝස පිටිනුත් වෙන් වෙලා වැටෙනවා. ඒක සද්ද වේදනා හිතුළුලින් වෙන් වෙලා වැටෙන හොඳටම කාය ඉන්ද්‍රියට සම්බන්ධ වෙලා තියෙන්නේ.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 ඒ නිසා භාවනා කටයුතු වල යෙදීමටත් යෙදීමත් ඒ අනුව ජීවත් වීමත් අසීල් කටයුත්තක් විය ඇත. මේක කදිම පිළිතුර පැවිදි වීම බව දනිමි. ගියක සිට සිටින ගමන් මේ යෝගාචර ජීවිතයට තරමක් හෝ බාධක වලින් තොරව ගෙන යන ආකාරය ගැන ප්‍රායෝගික උපදේශයක් දෙනමින් කර්ණාවෙන් ඉල්ලා සිටිමි.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 මේ භෞතික විද්‍යාවේ උගන්වන කෘෂ්ණ වස්තුව කියලා එකක්. ඒක ඒක કૃષ્ණ වස්තුව කියලා කියන්නේ දර්ශීය එකක්. ඒ કૃෂ්ණ වස්තුව ඕනේ උෂ්ණයක් උරා ගන්න පුළුවන්. උරා ගන්න මේක තියාගෙන ඒ કૃෂ්ණ වස්තුවේ නිකන් දර්ශක වශයෙන් කියනවනම් කල්පට රවුමක් නම් ඒ රවුමට එන ඔක්කොම එකකින් આવොත් එතනින්ම තමයි පිට කරන්නේ.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 ඒ කවුද කියලා තියෙන්නේ? ඉතින් අන්තිමට තමන්ගේ මූණ බලන්නේ ඒකට මූණට කෙල ගහනවා හරිම කැතයි කියලා. ඒ වගේ සිල්ලමක් තියෙන. ඒ නිසා පුළුවන් තරම් වහන්න මනුෂ්‍ය ජීවිතේ පුදුමාකාර හැකියාවක් තියෙනවා. අප කරා පැමිණෙන සියලු තොරතුරු, සියලු ආවේග ඕනම දේ තරන්න පුළුවන්. කවුරුරි ඉල්ලුවොත් දෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේක ෂොකට් සූපරයක් විතරයි. ෂොකට් සූපර. ඒකසේ එනකොට ලකුණු දෙකක් කියත හැකි. ඒ ෂොකට් සූපරයක් වුණාට පස්සේ කවදාකවත් චෝදනාවක් යන්න බෑ. තමයි කිසිම චෝදනා කරන්නේ මොකද වෙන දේ වෙන්න ඕන දේ තමයි වෙලා තියෙන්නේ. ඔකට චෝදනා කරන්න චෝදනා දෙන්න තරම් කවුරුත් මිනිහෙක්වත් නැහැ. කරලා දිවඩකුත් නැහැ. දෙක කවුරුත් කරන වැරද්දේක වැරද්දකුත් නැහැ. වෙන්න ඕන දේ තමයි වෙන්නේ. සුගත සුමරක් වුණාට පස්සේ ඔය ලකුණු දෙක දෙනවා. නැත්නම් ප්‍රතිපලය තමයි වෝක් ඕවර් එකක් හම්බ වෙනවා. නිතරම ජයක් හම්බ වෙනවා විරුද්ධ පක්ෂයක් නැති ජයග්‍රහණයක් හම්බ වෙනවා. අපි හැමතැනම ජයගන්නේ විරුද්ධ පක්ෂයකට පහර දීලානේ. මේක ඕකෝවර එකක්. හැම තැනම ජය ගන්නවා. මේ කාටවත් මේ පරාජය කරලා ඊර්ෂ්‍යා කරලා ක්‍රෝධමාන කරලා නෙවෙයි නිතරම ජයක් හම්බෙන්න පටන් ගන්නවා. මේක තමයි ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියන්නේ. කිසිම තැනක ෆ්‍රික්ෂනයක් නැහැ.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 එන්න නම් එපා ඒ පැත්ත. එහෙමනම් පැවිදි වෙන්න. ආපෝ පැවිදි වුණාට පස්සේ ඕකට නඩු දායි. ඒකේ තියෙන කුණු කන්දල් දකපුවා. පැවිදි ඉස්සරහට සෑහෙන දේ දින සටහන්. ඒක එස්කේප් දෙන්නේ නැහැ. කිසිසේත්ම ස්කේප් එකක් නෙවෙයි. මේක ඉන්දද්දිම ෂොකප් සෝබරක් වෙන්න පුළුවන් නම් පැවිදි නොවුණත් ප්‍රශ්නයක් නැහැ. ඒකට පැවිදි වෙන එක නිකන් මේ සම්මාන ඩිග්‍රී එකක් වගේ. PhD දෙන්නේ අර මේ සම්මාන වශයෙන් PhD දෙන්නේ ඒ වගේ එකක්. පැවිදි වුණා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිකන් කය විතරයි පැවිදි කරන්නේ හිත පැවිදි කරන්නේ මට තාමත් කියන යනවා ඊන ඉස්නා යනවා ඉඳපු ගමන් හීනෙන් පේනවා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන යට පැනලා නැහැ දැන් හරි අවුලයි දැන් මේ මොන විදියක්වත් කරගන්න බෑ තනි කිහියක්. පැවිදිකම දැන් අවුරුදු 25ක් මං හිටියට පස්සේ අඩු ගන්න පැවිදි හිණ පේන්නේ බෑ. නෑ. ආයෙ කොහෙර ගිහිල්ලා බලනකොට සාකෝලක් දානකොට සල්ලි අහුවෙනවා. දැන් හරි ප්‍රශ්නේ දැන් ඉතින් සල්ලි ප්‍රතික්ෂේප කරලා ගොඩක් කල් දැන් හොඳටම ෂුවර් මේ කාසි වගේ කතට අහුවෙනවා.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 හීරළුවා නම් ඉතින් දෙපතම කාප එක ඌ දන්නවා. ඌගේ ගන්න දෙයක් නැහැ. කමුත් පැවිදි වෙච්ච දවසේ තීරෙයි මොනම දෙයක්වත් එන්නේ අචං චාතුමා කියලා තිබුණා. පිටරට කට්ටිය සුද්ධෝ ඇවිල්ලා පුදුමාකාර ශ්‍රද්ධාවකින් අනිත් කටේ බලන කටේ ශ්‍රද්ධාවක් ඇතිලා පැවිදි කරනවා. අවුරුදු 3යි ස්පිරිට් එක තියෙනවා. අවුරුදු 3න් පස්සේ ජීවත් වෙනවා. ඒ කාම තියෙනවා සිලිලාරයක් තියෙනවා මේක නිසා මේක වෙයි මේක වෙයි කියලා. බලන්න ඉන්නවා ඉන්නවා ඔය කියන දේ එයි කියලා මොකක්වත් දෙන්නේ නැහැ. අවුරුදු තුන ගියා දුරදී. ඌ කියන ඒ නිසා මහානකම තියෙන්නේ අවුරුදු තුනේ පස්සේ කියලා.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 මම හැම වෙලාවෙම මේක වාසියට ඉන්නේ නැහැ. ඒ නිසා මට ධම්මික හමුදුර කිව්වේ පැවිදි වෙන තා කරන්න එපා. බාද පැවිදෙන තුබ හෙට සිවුරවලු. ඒ තරම්ම ගායමට මොන මිනිහකස් හිතන්නේ මට පැවිදි ඉන්න පුළුවන් කියලා. ඒ නිසා කවදාද භාවනා කරපන් පැවිතුණත් එකයි නැතත් එකයි කියන තරමට ගම් භාවනා කරපන් ඊට පස්සේ කැමැත්තක් කරපන්.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 ටිකෙන් ටිකෙන් ටිකෙන් සමාධි වැඩි කරනවා. ටිකෙන් ටිකෙන් ටිකෙන් ප්‍රඥා වැඩි කර ගන්නවා. ඒක මේ පැවිදුණායි කියලා සාතික නැහැ. ඒ ඒ ප්‍රගමනේ දිගටම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ජීව ඉඳගෙන කරන එක මම හිතන උගාක් සෙල්ලක්කාරයි කියලා. උගාක් අභියෝගශීලී කියලා මම කියන්නේ මම 79 ඉඳලා 80ට වෙනකන් ගත කරපු 77 ඉඳලා කිය 79 ඉඳලා 80ට දක්වා ගත කරපු කාලේ මේ ට්‍රාන්සිෂනල් පීරියඩ් එක වටිනාම කාලෙ මගේ ජීවිතේ.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 මම පුදුම බලයට කැදර මිනිහෙක්. මේක කාගෙත් ඇති. මම කවයි නොත්. මම ජොබ් එක ගන්න දාසේ ෆෝම රිසයින් කළා. මම රිසයින් වුණා. ඊට පස්සේ දැන් මම පැවිදි වෙලා දැන් අවුරුදු ගානකට පස්සේ මම නිසරණනේ දෙන්නෙක් යන පොත් කියවා කියනකොට ආර මාසේ ආවා. එළ මෙහෙම කරගෙන බලාගෙන ඉන්නවා අතන ඉස්සරහ පඩි ගාවට ගිහින්. මට මතක් වෙලා යනවා මම කව වරින් ඉහෙට කියලා. මට ආරංචි තමයි හොය හොයයි කිය හම්බුන්නේ නැහැ. අනේ මම දැන් තමයි දැක්කේ මම ආරංචන බැවිතුනා කියලා උන්කාටලා කතා කරලා සිටියා. කතාවෙන්දලා ඇහුවා මේ දැන් මේ ස්ථානේ ලොක්කද කියලා. මම කිව්වා ඇත්ත වශයෙන්ම ලෝකයා කියන්නේ මට ලොක්ක කියලා තමයි. හැබැයි ලොකු අහමුතු කෙනෙක් ඉන්නවා. ඒ වුණාට ඉතින් වැඩ ටික කරගෙන මම කිව්වා අනේ එහෙනම් මට සමාවෙන්න දෙයි. මම ඇයි කියලා. දැන් උඹට මේ බලයේ තිබුණු කෑදරකම කොච්චරද කියලා කියනවා. උඹ වගේ මිනිස්සු එක්ක කවදාත්මක ජොබ් එක කරන්න බැරි කියලා තමයි අසුනේ. නමුත් මේ වගේ ආගමික මධ්‍යස්ථානවලට ඇවිල්ලා ඔයා ලොක්ෙක් කරන එක ඔයාගේ දෛවෝපගත දෙයක්. ඉඳලා ගත් එකක් නෙවෙයි. මට දැන් තේරෙනවා කිව්ව ඔයා ඇවිල්ලා තියෙන්නේ ඕකට මේ මට ගහන්න නෙවෙයි.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 එතකොට බුදුචානන්සේ 100ක්ම අනුකම්ප කරලා තියෙනවා. ඒ කොච්චර වුණත් ඒ කෙලෙස් වාසනාව ඉතුරු වෙන ඉඩ තියෙනවා. ඒ නිසා අපිට පැවිදි නැහැ කියලා මහා ලෝක වෙනසක් වෙන්නේ. ඒ නිසා මේ පැවිදි කියලා කියන්නේ කෝකටත් තෛලයක්. හැම කෙලෙස්ම අයින් කරන්න පුළුවන් නිකන් හම්බෙන සියන්නිකායේ රාමඤ්ඤනිකායෙන් ගන්න පුළුවන් එකක් කියලා හිතාගෙන ඉඳපන්. ඒක බොරු. කරනවා නම් වැඩේ වර්තමානයේ හිත පවත් ගන්න ඕනේ ගෑණි වුණත් මිනිහා වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් පවුල් කෑවත් නැතත්. අභියෝග කරලා බලන්න කරන්න බැරි යන කොතනද කියලා. සතිය පිහිටවන්න බැරි කොතනද කියලා බලන්න එහෙම තැනක් නැහැ. ලෑස්තිලා යනවනම් ඕන තැනක පිහිටවන්න පුළුවන්.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 ඒතකොට අපි සමාජශීලී සතෙක් නිසා දැන් මම ඉන්නවා නිසන් වනින දැන් මම මේ පිරිසින් ඉඳි මට දෙලක් ආවොත් මම ඊගාට කරන්න ඕන දේ මම මේ පිරිසට කියන්න ගත්තොත් මේ පිරිසට වේ කරුණ මහා කරදරයක් වෙනවා. ඒ වගේ මේ පිරිස මට කියන සංසභ්‍ය උපවාසලේ දුණා මේ දේ කරනවා කියලා ඒකට මම විරුද්ධ වුණත් මේගොල්ලන්ට මම කරදරයක්. නිසා මේ පිරිස කියන දේ අහලා ඕගොල්ලන්ගේ මන අපේ මේමයි මගේ මන අපේ මේමයි කැමැත්තක් කරගන්න කියලා දෙනවනම් ඒගොල්ලෝ මාව ගෙනවා මට කැන්සරයක් ආවිදලා මට රේඩියේෂන් ට්‍රීට්මන්ට් එක දෙනවා මොනවා කෙරුවක්වත් අපිට ඕනේ සාමීචී විතරයි. මේ ඉන්න පිරිස ගන්න තීන්දුවට එකඟ වීම විතරයි. එහෙනම් ඒකට කියනවා මේ අපන්නක ප්‍රතිපදාව. අවිරුද්ධ ප්‍රතිපදාව. මගේ මනාපයක් නෑ මේ බෙහෙත් කරන්න. නමුත් මේ පිරිස කියනවා නම් මම ලෝකේ ගිය වෙලාවේදී මට ආවා මේ ෂෝතෝට් එකක්. අදියා ධර්මෝට ගියා. ඉතින් මට ඇතුළෙම ඕනකමක් තිබුණා මොනවාක්වත් නොකර ඉන්න. කිසිම වෙදකමක් නොකර ඉන්න.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 ඇන්ටිබයොටික්ස් ගන්නවා right. කරුණාකරලා මට වෙලා වෙලා පෙත්ත දීපන් දෙකටම ගත්තා. ඒකදී මගේ ප්‍රතිපත්තිය ඇලෝපැතික් මෙඩිසින් වලට නොවුනට ඒ වෙලාව හැටියට ඒ සාමීජයට මට ඉන්න බැරි නම් මගේ ඇති භාවනාවක් මට තේරෙන්නේ නැහැ. මගේ මේ පිරිසගේ මැදට ගරු කරන්න බැරි ගැතිය මට තේරෙන්නේ නැහැ.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 කිසිම මනාපයක් තිබුණේ නැහැ ආ එහෙනම් මට අනුකම්පා කරන්න පුළුවන් කියලා නැත්තම් මැරෙන්න ගියාම මොනවද ඔච්චර මේ මේක මේ බට ගාගෙන ඉර කරගෙන නහය මිරිකගෙන රකින්න හදන දෙයක් කියලා ලෝකේ. මොකද ඉතින් අපි වගේ කියන ළඟ හිටපු අපේ තීන්දුව ක්‍රියාත්මක උනේ ලොකු තාංශන තරහ කියාගන්න විදියක් නැහැ. මොකද මේ දෙය කරන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. කියන්නේ මොකද මේ කවුරුවත් තරහින් නෙවෙයි කරන අනුකම්පාවෙන් කරනවා. ඒ වගේ මේ මිනිස්සු කියන නැත්නම් මේ මිනිසුන්ගේ ගිල්ට් එකක් එනවනේ. මැරෙන වෙලාව ඕක තියලා නැතේ නේද? මට කරන්න හරියක් කරපල්ලා උඹලා සතුටින් සමාදානේ බුදියන්නේ.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 ඒගොල්ලන්ගේ තියෙන තකතිරුකමතනේ. ඔකනේ අනුකම්පාව කියන්නේ. ඉතින් ඒක දරන්න බැරි නම් මොකද්ද මේ ගත කරපු ජීවිතය ඇති වෙන්නේ? ඒ නිසා අන්තිම කමිටු පත්‍රය ලියලා තියන්න ඕනේ මට මරණ වෙලාවට එක එකක් කිට්ටුවට එන්න එපා. එච්චර අපිට කරන්න තියෙන ලොකුම ලාභය තමයි මට මරණ මොහොතේ විවේකෙ දෙන්නේ. ඉතින් ඒක වෙන්නේ මා කරුණාන්ත දෙයක් විදියට. හැම කෙනෙකුට ඕනේ ඇවිල්ලා නම් ඇමරිකන්න ඕනේ. මොනවා හරි කරන්න ඕනේ. ඇත්තටම ඔය එකක්වත් මැරෙන්න ලඩ ගන්න මේ ජීවිතේ එකාගේ හිත හදාගන්න කොහොම විකාරයි. මැරෙන්නේ නෑ මැරෙනවා. ඒ නිසා ටයිම්ස් මැගසින් එකේ ලියලා තිබුණා දොස්තර ලියනෝලිය මරණයකට පස්සේ අපිට කළ හැකි සියල්ලම කළා ඒත් ලෙඩා මලයි. හැබැයි ලියන්න තියෙන එක නෙවෙයි අපායට ගියාට පස්සේ කොරන් ටික මෙහෙරලා කරන නිසා අපායට පහසුයි කියලා විතරලු ලියන්න. කටු ගහනවා ඉදිය මේ මේ මොනද කිනි වතුර වක් කරන දේවල් කටු ඉඹුලා කරනවා සේරම කරලා ඉවරයි. ඒකට ඉන්ෂුරන්ස් කාර්යන්ට ලාභයි. එතන ගෙදර ඉන්න මිනිස්සුන්ට සන්තෝෂයි දෙන්න තියෙන වද ටික දීලානේ මලේ. ඔච්චරයි. වෛද්‍ය විද්‍යාව කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි සංවිධානාත්මක කරන අපරාධයක් විතරයි. අර ඉස්සර වැද්දට තිබුණ ගතියක් මිනිහෙක් මරනට පස්සේ වැද්දෙක් මරනට පස්සේ ගල්ලේ නැතනම් ටික යනවා යන්නේ ඉච්චරයි. ඒ ගල්ලේ නැත ඇතියක්. මේ මිනිස්සු තිබ්බ බණ අදිනවා ගල්ලේ නෙවෙයි ගියා. අයිස්ලන්තේ කරන්නේ හොඳට වයසට යනකොට ලොකු අයිස් කුට්ටියක් උඩ අර නාකියා ගිහිල්ලා තියලා කන්න බොන ටිකක් තියලා පාකලා කරනවා. අයිස් කට්ටිය දී වෙන්නත් ඉඩ තියෙනවා. නාකියා මැරෙන්නත් ඉඩ තියෙනවා. එච්චරයි. අපි යතින් බලනකොට අපි උගා දියුණුයි අද. එන්නේ මැරෙන කාටවත් අන්තිම මොහොත වෙනකන් දෙන්න තියෙන වැඩේ දීලා මිසක්ක හරි නෑ.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 ඒක කරන්න බෑ. බැරිත් නෑ දැන් කරනවා. දැන් හැම චිත්තක්ෂණයකම මරණය කියලා හිතන්න. අක්ෂරික මරණය කියන එක හැම චිත්තක්ෂණයම සිද්ධ වෙනවා. ලෑස්තිද? ඊගා චිත්තක්ෂණේන ඕන දෙයකට ලෑස්තිද කියලා. එහෙම කරනවා නම් ඒකම මේ මැක්‍රෝ ලෙවල් එක තමයි ඔය මරණ අවස්ථාවේදී නැත්තම් ඉරියව් පවත්වා ගන්න බැරි අවස්ථාවේදී.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 කාමභෝගීව ජීවත් වෙන අයට. හැම වෙලාවෙම මරණානුසුති භාවනාවෙන් ගත කරන කෙනාට මරණ මොහොතේ ඉච්චර ලොකු අමාරුවකුත් නැහැ කාමභෝගීට ඉසාදින්නෙත් නැහැ. ඒක නිසා කියනවා ජීවත් වෙද්දී මරණය ගැන කල්පනා කරන මනුස්සයා හොඳින් ජීවත් වෙනවා කියන්නේ. හොඳින් ජීවත් වෙන මිනිහ හොඳින් මැරණයි කියලා.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 භාවනාවට නියතමානීකමට සත්‍යයට බාධා වෙනවා. නමුත් ඒක කියන සීමිත ප්‍රයෝජනෙ සලකලා නැත්නම් ප්‍රයෝගීතාවයේ සලකලා කටයුතු කළොත් උගත්කම බාධා වෙන්නේම නැහැ. අනිවාර්යයෙන්ම විය යුතු නැහැ. අපි අසාර්ථක පරිදි සංඥාව අඩු කරගත යුතු මිස වැඩි කර ගැනීමට හානිදායකය. සංඥා වැඩි වුණාට කමන්නේ වැඩි වෙන බව දන්නවා.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 අපි නොදන්නවත්වම සමාජලට අපි ඉන්නකොට අතක් හෙල්ලියෙලි වෙයි තියෙනවා. මේ මනුස්සයා ඇත්තටම ඒ දන්නේත් නැහැ. යාගේ ඉමෝෂන් එකක් විදිහට ඒ කකුලක් හෙල්ලියෙලි තියෙනවා. ඒ වගේ දේවල් වග වෙන්නත් බෑ වග කර වෙන්න වග විය යුතුත් නැහැ. Eh, නමුත් නෑ බෑ කියන්නත් බෑ. ඒක බුද්ධ ධර්මේ නෑ කියන්න බෑ. Eh, තියෙනවා විපස්සනා වෙදී යම් යම් තැන්වලදී හම්බ වෙනවා අපට. Eh, චේතනා බලපාන්නේ පංචද්වාර ක්‍රියා සඳහා පමණද ශරීරය ඇතුළේ සිදුවන heart function, kidney function, digestion වැනි ක්‍රියාවල සඳහා චේතනා සම්බන්ධ වන්නේද අපිට පාණයක් නැහැ නේද මෙවුවා කියනවා මෙවුවත් වැටෙන්නේ අසම්පජාන කාය විඤ්ඤාති වලට heart function එකයි කිඩ්නි, ඩයිජෙෂන් වගේ දේවල් ඔක්කොම අසම්පජානව සිදු වෙනවා.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 මේවා මේ ප්‍රකාශන කරාට මේවා සම්මත ප්‍රකාශන නෙවෙයි. රූපේ නිසා නාම ඇති වෙනවයි කියලා සාහිතිකයක් නැහැ. රූපේ නිසා රූප ඇති වෙන්න පුළුවන්, නාමේ නිසා රූප ඇති වෙන්න පුළුවන්, නාමේ නිසා නාම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ රූපේ නිසා වේදනාව ඇති කියන ප්‍රකාශය කරලා තියෙන.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 ඒ නිසා ඒ රූප නිසාම නාම පහළ වෙනවා කියන ඒකායන ක්‍රමය වැරදි. ධම්මටිච ඥානය යන කොටත් විස්තර කර දෙන්න මෙන්නයි. ධම්මටිච ඥාන කියන්නේ ශාසනයේ පිහිට ආධාරය කියලා, ධාතනේ පිහිටයි කියලා, ධර්මයේ ස්ථාවර ලැබුවයි කියලා ටෙක්නිකලි කියනවා නම් පච්චේ පරිකාශාන තමයි කියන්නේ.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 හරියට බොරු කියනවා. විශේෂයෙන්ම දොස්තරලා කියන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් කියන බොරු ටික. ඒ ටික කියනවාට ඒගොල්ලන්ට සෑහෙන්න ගෙවනවා. ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ අද ලෝකේ ප්‍රධානම මේ මානවයා නොමගරින බලවේග පහින් එකක්. ඒකට කිසිම කැප්කමක් හදවතක් නැහැ. දරුවා ඉපදිච්ච දවසේ ඉඳලම ගහන්න පටන් ගන්නවා මැරකකම ගහනවා.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 එකක් කෑපත රෝගේ අනිත් එක කාමේ. ඔය දෙකම ඉන්නේ රාත්‍රී කෑමේ. නිසා ඒක නැති කරුවට පස්සේ මිනිසුන්ගේ අර ඕදේ අඩු කරනවා. ඔදේ කියලා කියන කාම මේක අඩු කරනවා. අනිත් එක තරබාරුකම අඩු කරනවා. ඒක නිසා මේ මුද්‍රජනාචෝය ශික්ෂාපදේ පනවනකොට සමාන සංඝය හරියට ප්‍රොටෙස්ට් කරලා තියෙනවා. බෑ බෑ කලින් තිබුණ නීතිය අනුව ওই නීති දැම්මට අපි කරන්න කැමති නැහැ කියලා. අද්භූතංශයේ ලටුක උපමක සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිමනිකායේ කියවන්නේ. ඒකෙදි තෙද ගන්නනවා. උඹට ඒ දේ කරන්න ඕන නම් කළ යුතුයි කරන්න බැරි නම් මේ හිත කැටකිරිල්ලේ හිත තරම්ම ශක්තිමත් නැහැ කියලා.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 සමහරු පිනක් නැහැ, සමහරට ධෛර්යයක් නැහැ. ඉතින් ඒත්තන් එතකොට ඒක නිසා භාවනා කරගන්න බැරි වෙනවා. ඒක නිසා එතකොට ඒ ශික්ෂාපදේ පැත්තක දාලා ඊගාවට තියෙන එක තමයි කරන්නේ. ඒ නිසා ශිල්පදයක් රකින්න දැනෙන පිනක් තියෙනවා. එහෙම නැතුව මේ ඕනකම තියෙන පළියට හෝ කවුරුත් ගහපා දුන්න පළියට කරන්න බෑ. ඒ නිසා ශාසනය කියලා තියෙන්නේ සමාදාය සක්කරක්විත සික්ඛාපදේශ කියලා සමාදන් වෙලා රකින්න. ඉල්ලගෙන ගන්න. කවුරුත් පටවලා නෙවෙයි. ඒ නිසා මේ මේ පැය 10ක කාලේ ඉන්න එක පුදුම හිතනවාට බුරුමේ 500ක් පැවිදි කරනවා මාසෙකට. අවුරුදු 8ක් 18ක් අතර එදාම ඉඳලා කන්නේ නැහැ. එක එක කන්නේ. අට ඉඳලා 18 කියන හොඳටම කෑම කන වයස. වැඩි කරන්නේ නැහැ. චරිචුරු ගන්නෙත් නැහැ. ඒක දැක්කට පස්සේ පුදුම හිතෙනවා මේ කොහොමද මේ පොඩි වයස ළමයෙක් ඒ වගේ මේ හිත හදාගන්නේ නැතිකමට කන් නැතුවද එහෙම නැත්නම් ඒ වුණත් ඉන්න බෑ නේද නැහැ නේ ඒ වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ මාසයක් ඉඳලා తాවකාලික පැවිදි වෙන කාලෙත් ඒක කරනවා නිසා ඒක මේ පිනකුත් තියෙනවනේ අදිෂ්ඨාන ශක්තියෙන් කරන්න ඕනේ. යම් කිසි වෙලාවකට එහෙම බැරිවිලා වෛද්‍යවරයෙක්ගේම වෛද්‍ය මතයක් තියෙනවනම් ඉතින් එතකොට පියවරක් පිටිපස්සට තියන්න වෙනවා ඒ විකාල භෝජන ශික්ෂාපද නැතුව. මහා සත්‍යක සූත්‍රයේදී කාය භාවනා විපස්සනා ලෙසත් චිත්ත භාවනා සමතේ ලෙස සඳහන් කර තිබෙනවා මෙය පැහැදිලි කර දෙන්නේ කායතාති ලෙස. මේක මේක ඇත්ත කතාව. මොකද කාය භාවනාව කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් වෙරිෆයි කරන්න පුළුවන් එකක් තමයි කය කියන්නේ. විපස්සනාට අරමුණ වෙන්නේ වෙරිෆයි කරන්න පුළුවන් එකක්. චිත්ත භවනාට ගන්නේ සංකල්පයක්. මෛත්‍රී සංකල්පය, බුද්ධානුස්සතිය, මරණානුස්සතිය. ඒ සංකල්ප නැත්නම් සම්මුතියක්. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ.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 හරි ඒක නිසා අමයිත ප්‍රශ්න කීයක් තියෙනවද? අන්තිමේ රැණි ලක්කන් දාලා නැහැ. තුනයි කාලයි. ඒක නිසා තවදුරටත් ප්‍රශ්න දෙයක් කියලා අහන්නත් බෑ. වෙලා ගිහිල්ලා තියෙන්නේ අපි ඇතර මොනවාරි කියන එකකට තියනවාද කාට හරි මොනවාරි කියන්න කරන්නේ? දර්ශනා ඥාන පිළිබඳව විවාදයෙන් ඇතිවෙන පරිවර්තන කියන්නේ ඒක දුක්ඛ සිකෝණ කියන ප්‍රධාන වෙනවා කියන දර්ශනා පිළිබඳව කිට්ටුවේ මෑන රතවිනිත සූත්‍රයේ රතවිනිත ප්‍රතිපදාව තමයි විසුද්ධි මාර්ගයට පදනම් වෙලා තියෙන විසුද්ධි හතර සත්‍ය විසුද්ධි ක්‍රමය.